බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා ප්‍රවෘත්ති විපාක ඇසුරෙන් පටිච්ච සමුප්පාදේ පැහැදිලි කරන්නේ කෙසේද? ඒත් ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියම එක් අවස්ථාවක් ප්‍රතිසන්දි විපාක කියන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය. දැන් ඔය ගැටලුව මතුවෙන්නේ අර අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන ඒ ඒ අංග 12 තමයි පටිච්ච සමුප්පාදය කියලා හිතාගත්තාම අපි පටිච්ච සමුප්පාදය කියනකොටම අර අංග 12ෙන්ම විස්තර කරන්න උත්සාහ කරනවා. එතන ඒ පටලවෙල්ල ඇති වෙන්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵල. ඉතින් හේතුඵල කිව්වහම ඕන තැනක දැන් වර්ෂාව ඇති වෙනවා. එතකොට ජල ඇති වෙනවා. නායම් ඇති. ඉතින් මේ ඔක්කොම හේතුඵල. ඊට පස්සේ ආපහු ඒ ජලය වාෂ්ප වෙනවා වාෂ්ප වෙනකොට ආපහු වලාකුළු වැඩි වෙනවා ඉතින් මේ හේතුඵල ඒ නිසා ඕනම තැනක කම්ම නියාම චිත්ත නියාම බීජ නියාම ඍතු නියාම ධම්ම නියාම කියන මේ පංච නියාමයටම අන්තර්ගතව යම් හේතු ප්‍රත්‍යයන්ගෙන් පලහට ගන්නා ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් ඒක පටිච්ච සම්පන්න කියලා තමයි හඳුන්වන්නේ. එතකොට ප්‍රවෘත්ති විපාක කියන්නේ මොකක්ද? සාංශාරික කුසල කුසල කර්මයන්ට අනුරූපව අපේ මනස අපේ මනසේ චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන જીවහා විඥාන කාය විඥාන කියන මේ පංච විඥානයන් හටගන්න. ඒ හටගන්නකොට ඒ දැන් අපි හිතමු ලෝකේ තියෙන සියලුම දර්ශන ඇති වෙන්නේ මගේ කර්මය නිසා නෙමෙයි. ඒවා ස්වභාවික හේතුඵල ක්‍රියාවලියක් එතන හැබැයි ඒ ඇති වෙන දර්ශන මගේ අවධානය යොමු වෙලා මට යමක් පිළිබඳව චක්කු විඥානේ පහළ වෙලා මම චක්කු විඥාන සිතෙන් ඒ අරමුණ ස්පර්ශ වෙන්නේ මා සතු කුසල කුසල කර්මයක් හේතු කොටගෙන. මේ විශ්වයේ ශබ්ද ඇති වෙන්නේ මගේ කුසල අකුසල නිසා නෙමෙයි. හැබැයි මේ ශබ්දයක් වෙත මගේ අවධානය යොමු වෙලා මගේ මගේ මනසේ සෝතත් විඥානයක් හටගන්නේ මගේ කුසල කුසල කර්මයන්ට අනුරූපව. එතකොට එතන එතන පස්සපච්චය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. එතකොට ඇස රූපයක් හේතු කොටගෙන චක්කු විඥානය හටගන්නවා. ඒ තුන එකතු වෙනකොට එතන ස්පර්ශය හටගන්නවා. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ දැන් අර සූවිසි ප ဋ ාණේ පැහැදිලි කරන්නේ පුරේ ජාත ප්‍රත්‍ය පශ්චාත් ජාත ප්‍රත්‍ය ඒ විදිහට දැන් පුරේ ජාත ප්‍රත්‍ය කියලා කියන්නේ කලින් ඇති වෙනවා දැන් ඇස කලින් ඇති වෙලා තිබුණා අර රූපය කලින් ඇති වුණා එතකොට කලින් ඇති වෙච්ච රූපයන්ගේ එකතුවෙන් අභිනවයෙන් චක්කු විඥානය පහළ වෙනවා එතකොට හේතු ප්‍රත්‍යය ඒ හේතු ප්‍රත්‍ය එකතු වෙන්නේ අර පුරේජාත ප්‍රත්‍ය පශ්චාත්ජාත ප්‍රත්‍ය මේව සම්මිශ්‍රණයත් එක්ක. ඒ නිසා අර අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන ඒ වාක්‍යයට පමණක් සීමා වෙලා පටිච්ච සමුප්පාදය දකින්නට උත්සාහ නොකළ යුතුයි. ඒ පැහැදිලි කරන්නේ සසර පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ මේක නවත්තන්න ඕන කොහොමද කියන එක්තරා පැහැදිලි රටාවක් ඒ විස්තර කරන්නේ. එතකොට පටිච්චසමුපාදය කියන එක ඕනම කරුණක් සම්බන්ධ බුදුරජාණන් වහන්සේ රාජ්‍ය තන්ත්‍රය කොහොමද ශක්තිමත් වෙන්නේ ඒක කොහොමද පිරිහෙන්නේ කියන එක හේතුඵල වශයෙන් පටිච්චසම්පන්නව පැහැදිලි කරනවා. ලෝකේ අපරාධ වැඩි වෙන්නේ කොහොමද? අපරාධ අඩු වෙන්නේ කොහොමද? සක්විති රජ කෙනෙක් දක්වා ධාර්මිකව ලෝකය ගොඩනගන්නේ. ඒ ඔක්කොම හේතුඵල වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ ඔක්කොම පටිච්චසම්පාදයි. පටිච්චසම්පාදය කියන එක කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ පංච නියාමයටම ඇතුළත්ව ඒ පංච නියාමය කියලා හඳුන්වන්නෙම හේතුඵල ක්‍රියාවලිය. හේතුඵල ක්‍රියාවලිය ওই නියාම ධර්ම පහ ඔස්සේම විග්‍රහ කරගන්නකොට තමයි අපිට සමස්ත විශ්වය තුළම ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාවලිය ප්‍රකට වෙන්නේ. ඊළඟට සූවිසි ප්‍රත්‍ය වශයෙන් ඒවා ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්නකොට තමයි මෙතන සිද්ධ වෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වඩාත් අපට ප්‍රකට වෙන්නේ.